නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඉත භික්ඛවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති අතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධනමානුපස්සී විහෙරති ඉති අච්ඡත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති භෛද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජස්ස වෛථා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා සමුදය ධම්මානුපස්සීවා ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අත්ථි ධම්මෝ තිවා බනස්ස සති පච්චුපට්ඨිතා හෝති ආවදීව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිච්චිතෝ ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති එවන්ති භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු අවරණ්‍ය යෝගාත්මා සංගරයෙන් කොටයි මේ නිමාවක් දකින්න හදන්නේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ පාපේ ධම්මානුපස්සනාව කියන චතුර සතිපට්ඨානයේ අවසාන සතිපට්ඨාන කොටසයි. එහි පරවවදයෙන් කීපයක් සඳහන් වෙනවා. එකක් තමයි නීවරණ පාපය. දැන් අපි මේ මතු කරගෙන හිමාව දකින් හදානේ ඡන්ද පාපය ඊගාට ආයතන ගොඩසංග චතුරාර්ය සත්‍ය වශයෙන් ඒ පරව කීපයක් තියෙනවා. ඒ ඔක්කොම ශ්‍රී සත්‍ය ධර්මයේ ගම්භීර ධර්ම කොටාද බව කවුරුත් කවුද බෞද්ධ කවුරුත් පිළිගන්න දෙයක් කොහොම නමුත් සතිපට්ඨාන සූත්‍රය වුණත් බොහොම ගෞරව ගෞරවයට මේ ආදරයට ලක්වෙච්ච සූත්‍රයක් ඒනොත් මේ ධර්මානුපස්සනා කොටසට යනකොට ඒ ගැඹීරත්වය අර කරුභාවනීය භාවයට බොහෝම හේතු වෙනවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධ නැත්නම් පංචස්කන්ධ පිළිබඳව අපි සති කීපයක් එක එක ස්කන්ධය වශයෙන් අරගෙන සාකච්ඡා කරන්න යෙදුනා. මේක එහෙම ඉගෙන ගැනීම සඳහා දැන ගැනීම සඳහා එහෙම කොටස් කරලා බැලුවත් එහෙම කොටස් කොටස් වශයෙන් ජීවත් වෙන ස්වરૂපයක් නැහැ. ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ ඒකත් එක ස්කන්ධ ස්වરૂපයක්. පංචස්කන්ධයේම එක ස්කන්ධයක්. එක පුද්ගලයෙක්, එක සතෙක්, එක මේ මේ ආත්මයක් අපේ අල්ලාගෙනයි තියෙන්නේ. මේ අල්ලාගෙන තියෙන එක ඒ පුද්ගලාත්ම සත්ව සංඥාව විඳීමේ අදහස. බුදුදහම මට්ටමේ නැත්නම් චින්තාමේ මට්ටමේ විඳීමේ එක අත්ලක් තමයි ඒක නාම රූප වශයෙන් අනුගානේ දෙකක් කොට සලකන්න උත්සාහ කරනවා. ඒක ආගමික විශ්ලේෂණයක ස්වභාවය. ඊට පස්සේ ඒ උත්තරතාවු මේ නාම රූප කියනකොට ඉස්සල සඳහන් කළත් නාම කියන කොටස බොහෝමත්ම සූක්ෂමයි අර රූප වාගේ මනින්ද කියලාන්ට අත ගන්න මේ අත්දකින්න අමාරු දෙයක් නමුත් නැහැ කියලා කියන්න බෑ අන්න ඒ විෂයෙහි වැඩි විස්තර විභාගයක් තමයි මේ පංචස්කන්ධ විභාගෙදි කෙරේ ඒ නාම කියන කොටස වේදනා සංඥා සංස්කාර විඥාන කියලා හතරකට කඩනවා රූප රූප වශයෙන් පෙන්නනවා ඒකට පහ. මේ පහනොත් ඉස්ලාම දක්වන්ට වටිනා වූ රූපස්කන්ධයට පස්සේ නාමයේ ඊටාත්ම තේරුම් ගන්න පහසු සාමාන්‍ය විභාරේ පවතින වේදනාස්කන්ධය අර නාමස්කන්ධයට වැඩිය සියුම්. ගැඹුරු භාවයක් දක්වනවා. අලල් භාවයක් දක්වනවා. ඊගාවට සංඥාස්කන්ධයට ගියාම සංස්කාරස්කන්ධයට ගියාම විඥානස්කන්ධයට ගියාම ඒ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම දර්ශන විද්‍යාවට ගැලපෙන විදිහට බොහොම ගැඹුරක් වෙනවා. වේදනා සංදි සාමාන්‍යයෙන් සමාජ තත්ත්ව මේ ලෝකයේ තියෙන මේ సౌందර්ය විෂයන් වලට පොරලා සංඥා සංස්කාර විඥාන කියන කොටස් තුනේ දර්ශනීය වතේ කවුද දර්ශනීයකෝ ලෝකයේ තියෙන දර්ශන વિશે බොහෝම විස්තර හොයන දෙයක්. ඒක නිසා ඒ මූල ධර්ම පැත්තේ. නැත්නම් මේ දාර්ශනික වාදීන් විසින් කල්පනා කරන විදිහට මේ තර්ක විද්‍යාව එහෙම නැත්නම් චින්තාමය පැත්තෙන් ගත්තොත් ඒවා දිනු වෙලා තියෙනවා කිසිම ප්‍රායෝගිකත්වයක් නැති සම්පූර්ණ ප්‍රපංච ගොඩක් පාඩපත් වෙන තරම. දිනු වෙලා තියෙනවා නමුත් ඒකත් ඥාන විභාගයක් විදිහට ඥානීය පිළිවෙල ගැඹීර තත්වයක් විදිහට විවිධාකාර උපාදි පිළිගැන්වීම කරනවා. නමුත් ඒ කරන සංඥා සංස්කාර විඥාන විභාගේ සෝවාන් වෙච්ච කෙනෙක්වත් රහත් වෙච්ච කෙනෙක්වත් ඇතුවයි කියලා හිතන්න බෑ. ඒ නිසා ඒ තියෙන ගැඹුර අපි නිතරම නිකම්ම නිකන් මූල ධර්ම පැත්තකට යොමු කරන්ඩ එයින් අපි ලොකු නම්බුවක් විතර ගන්න කල්පනා කරගන්නවා. ඒක එතකොට අපි උපපත මනසිකාරයට වැදෙනවා අයෝනිසෝ මනසිකාරයට. අපිට අවශ්‍ය වෙනවා මේ බුද්ධ eh, දේශනාවේ සඳහන් වෙන විදිහට මේ විස්තර විභාගය අවශ්‍යයි. මේ අවශ්‍ය භාවයේ මොකටද අපිට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නයි. ඒ යෝනිසෝ මනසිකාරය කියන මනසිකාරකමේ නැතුව කවදාකවත් අපිට මේ ධර්මයන් තුලින් eh, නිදහසක් විමුක්තියක් ලබා ගන්න අමාරුයි. වෙන විදිහකට කියනවා නම් ඒ රූප වලටත් එකයි, වේදනාවටත් එකයි, සංඥාත් සංකාරක් විඥාන කොයි එකත් එකයි මෙවුවා ගැන ඉගෙන ගන්න සාක්ෂි දාගෙන තියාගන්න හිම නෙවෙයි. මෙවුවාගෙන් ගැලවීමේ අදහසටයි. යෝන්සෝ මනසිකාරයට. ඒක නිසා මෙවුව ගැන දැනීම නම්බුවක් කරගන්න අමාරුයි. නම්බුවක් වුණා නම් එතන ඒකාන්තයෙන් ඇල්ලීමක් තියෙනවා. ඉවුව දෙමු ඇල්ලීමක් තියෙනවා. ඒකට වර බලා ගන්න ඕනේ. ඒකට වර බලා ගන්න ඕනේ. ඒක මේ වගේ ධර්ම කොටස ආශ්‍රය කරනකොට මේ වගේ භාවනා කරන පිළිසකට ඇර වෙන ඇත්තන්ට නරකට හිතින් ඉඳී තියෙනවා. නරකට හිතින් ඉඳී තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපිට කවදාකවත් මේක අටුව තුනක් වාගේ ඔළුව වල ගන්නවක්වත් එහෙම නැතු අපේ තියෙන මාන්න වලට තෝර දමන්නවත් නෙවෙයි අපි මේ කරගෙන යන වැඩේ විස්තර විභාග දක්වන මේ තේරවාද ක්‍රමයට අපි කියනවා බෙදා දක්වන ක්‍රමයක් කියලා. ඒ බෙදා දක්වන ක්‍රමයේ පැත්තෙන් තමයි තමයි අපි මේ බලන්නේ. ඒක සම්බන්ධයෙන් යම් සෝවාන් සකදාගාමි අනාගාමි අධියත් සම්බුද්ධ යන යම් ආර්යයන් වහන්සේලා යමක් දේශනා කළා තියෙනවනේ ඒක අපි අගය කරන්නේ. උන්වහන්සේලා ඒ தත්තරපත් වෙලා මේ කියන්නේ මේ රූපය, මේ වේදනා, මේ සංඥා, මේ සංස්කාර, මේ විඥාන කියන යම් විස්තර කොටසක් ගෙනවනම් අපිට ඒක අපේ යෝනිසෝමනස්කාරයට උදව්කාර වෙනවා. මේ විදිහට පටලැවීමේ අදහසින් බැලුවත් රූපයට වැඩිය වේදනාව පටලවනවා. සංඥාව ඊට වැඩිය පටලවනවා. සංස්කාර ඊටත් වැඩිය පටලවන සුළුයි අන්තිම ගැටේ තමයි විඥානේ තියෙන්නේ. ගම්බීර භාවයෙන්ුත් එහෙමයි. ඒ වගේම ධර්ම අවබෝධ වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ රූපවල ඉඳලා වේදනාවට අවබෝධය විහිදෙනවා වේදනාවේ සංඥාවට සංඥාවේ සංස්කාර වලට විඥාණයට යනවා කියලා සෞඛ්‍ය සම් බේරුමක් ඇතුව කියන්න පුළුවන් ඒ උත්තරේ. ඒ නිසා විඥානය ගත්තාම ආත්මේ රඳාපවතිලා තියෙන මූලිකම ආසනය කියලා හිතුවා මේ අනෙකුත් මිත්‍යා දෘෂ්ටික නිකාය. ඒ නිසා ඒත් කිව්වා උඩින්ම තියෙන්නේ රූප කෝෂේ ඊගාට වේදනා කෝෂේ ඊගාට සංඥා කෝෂය ඊගාට සංස්කාර කෝෂය ඊගාට අන්තිම තමයි විඥාන කෝෂය තියෙන එක තමයි හරි. ඒ තමයි මේ ආත්මේ හරි. ඒ නිසා ඉස්ලාම පෙරූප දැනගෙන ඒ තුලින් වේදනාවට බහිනවා වේදනාවෙන් ඒ සිවිය ගලවලා දැම්මට පස්සේ ඔන්න ඊගාවට සංඥා කියලා හරයක් මේ කෝෂයක් හම්බ වෙනවා ඒ කෝෂේ විදගෙන ගියාම ඕන අපිට අපේ හම්බ වෙනවා සංස්කාර කියලා එකක් ඊට පස්සේ තමයි විඥාන දකන්න ඕනේ ඒක නිකන් අර අරඳු හත අටක් නැද tempat කරලා තියෙන කාම වටන දෙයක් වායිති ඒ නිසා විඥාණයට මහා ලොකු අගයක් ආඩම්බරයක් වෙන ගතියක් හරියට ආත්මයේ වාගේ පරමාර්ථය වාගේ නැමුකාරයා ඉන්න තැන වාගේ කලකන ගතියක් තිබුණා. එනිකේට හේතුව මොකද ඒකේ තරම ඥානය ඇති කරගන්නත්, පටලවිල්ල ඇති කරගන්නත් හේතු වෙන පුදුමාකාර මායාකාරී ස්වરૂපයක්. ඉතින් ධර්මචනාදී මේකට කිව්වේ මායාකාරයි. ඉතින් ලෝකයේ තියෙන මේ ලීලාවන්, ලෝකයේ තියෙන මායාවල් අතර බලනකොට ඒ නම් පට බැඳිලා බොහෝම ගැළපෙනවා. මේ මායාකාරයට අපි ඊය සතිය ඉදිරිපත් කරගත්ත මේ විඥාන ඛණ්ඩයට කවම දාකවා අර පෞද්ගලිකත්වයක් ඇතිකර දීමට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංස්කාර නැතුව මේ නාඩගම මේ මවාපෑම මේ මායාව කරන්නේ උදාන වශයෙන්ම සතෙකුට පෞද්ගලිකත්වය ආරම්භ වීමට හේතු වෙන්නේ රූපස්කන්ධය ඊගාවට වේදනා සංඥා සංස්කාර මේ නිසා රූප වේදනා සංඥා සංස්කාර වලට කියන අවිඥානත්ථಿತಿ කියලා විඥානීය පිහිටිකයි. විඥානයේ සාමාන්‍ය කෘත්‍ය වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මේ රූපය, මේ වේදනාය, මේ සංඥාය, මේ සංස්කාරය කියලා හඳුනා ගැනීම. හිත චිතන කෘත්‍ය කරන. චින්තනය. විඥානයේ මේ විදිහට රූප පට වියාපෝ තේජෝ වායෝ කියන කොටස් ආකාශ කියන අවුරුදු කොටසත් එක්ක වෙනකොට දැන ගැනීම කරන්ට විඥානය අවශ්‍යයි. විඥානය තමයි මේ පට වියාපෝ තේජෝ එකිනෙකට වෙන් කරලා දක්වන්නේ. ඒ වගේම තවත් විස්තර කරලා කියනවා පට වියේ ඇතිවීම මෙහෙමයි පැවතීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි කියලා. යම් කිසි විදියක තෝරලා බේරලා දැක්වීමක් කරන විඥානය. ඊගාට ඒක රූපස්කන්ධය කියලා අල්ලන්න අත ගන්න පුළුවන් කොටසේ කියලා ඒවා රුක්කන ගතිය තියෙනවායි කියලා කුණු වෙන පැතවන ගතිය තියෙනවායි කියලා වයසට යන ගතිය තියෙනවායි කියලා ඊට වෙනස් වූ වේදනා නම් වූ නාමස්කන්ධය රූපයෙන් වෙනකොට හඳුනාගන්නේ විඥාණයෙන් තමයි. ඒ වේදනාවේ සුඛය තියෙනවා දුක්ඛය තියෙනවා අදුක්ඛම සුඛය තියෙනවා සෝමනස්සේ තියෙනවා දෝමනස්සේ තියෙන කියලා සම්පඩ බඳලා එක එක වෙන් කරලා පොඩි බඳලා අඳුනාගන්නේ විඥාණය. ඊගාවට සංඥාව ගත්තාම ඒ එක එක සංඥාවල් සංඥා සංඥා සංඥී විසංඥා සංඥී අසංඥී නවිභූත සංඥී ආදි වශයෙන් මේ සෑම සංඥාවක්ම එකිනෙකින් වෙන් කරලා දැනගන්න විඤ්ඤාණ ඊට පස්සේ ඒ දකින්න කොටස් ඔක්කොම එක චිත්තක්ෂණයක කොටිම කියනවා නම් ආහාර කාණ්ඩ දිවනාහේර කායට මානස දෙන ඔක්කොම දැනගන්න බැරි නිසා එයින් ගන්න පුළුවන් එක අරගෙන ඒකෙන් සම්පූර්ණ චිත්‍රයක් හදලා මාලා පෙන්වන්නේ විඥාණයෙන් තමයි. අපි එක චිත්තක්ෂණයක දකිනකොට අහුවක් තියෙනවා ඒකේ අකු දේවලුත් තියෙනවා දකින දේවල් දකින දේවලට අඳබෙතු බලපු දේවලුත් තියෙනවා අරබලපු දේවලුත් තියෙනවා අල්ලපු දේවලුත් තියෙනවා වාගේ අර දැකපු එකට අනිකුත් ඔක්කොම හේතු කරලා එතන සම්පූර්ණ ආත්මයක් පවලා දෙන එක විඥාණයෙන් කරනවා. එතකොට මේ විඥානයේ ආත්මේ වාගන්නේ කොහොමද? චිත්තක්ෂණ රාශියට හම් වෙන එක වෙලාවක දකින්න දේවල් එක වෙලාවක අහන දේවල් එක වෙලාවක අඳ බලන දේවල් එක වෙලාවක රස බලන වේලාව එක වෙලාවක අතගාල බලන දේවල් ඔක්කොම එකතු කරලා කැලි කැලි එකතු කරලා ආහාර පෙන්සටෙක් හදුවා වගේ ආන්න මාලා පෙන්නන. ඒකනේ ස්කන්ධ කියලා කියන්නේ රාශිය කියන අදහසින්ම නෙවෙයි අතීත අනාගත පච්චුප්පන්න කියන තුනම ගුණ කරනවා මේක. පළවෙනි චිත්තක්ෂණේ දකින්න දෙවෙනි චිත්තකනේ අහන තුන්වෙනි චිත්තකනේ ගඳ බල ඔක්කොම එකක දැක්කා වාගේ ඔන්න සංස්කරණය කළ දෙනවා මේ කෘත්‍ය සංස්කෘතිය සංස්කරණය කිරීම සංඛාර කියලා මේ තේරම කරන්නේ නමුත් ඒක නිති සංසතාගේ සිද්ධ වෙනවා යම් කිසි ප්‍රදේශයකට ඔය පොහොර පිටින් ගියාම ආලෝකය ජලය වගේ දෙතමනේ වගේ දේවල් හඳුනා ගැනීමේ ශක්තියක් ගස්සලා තියෙනවා නමුත් ඒක පුදුමයි ඒක බැලුව බලමට මේ ගස් කොළන් වල ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නැහැ. අමා අමා විදියට පරිසරයට සංවේදී භාවයක් තියෙනවා. නමුත් සත්‍ය ආරකට එනකොට සත්‍ය කොට ආදලකට එනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමන කියලා අලුත්ම කොටාගයක් තියෙනවා. ඒකට තව එකතු කරලා හැකි අපිට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. මෙන්න මේ සෙල්ලම් ටිකට නැත්නම් මේ දුක්ඛ සත්‍යයේ මේ හරස්කඩට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ tikai එනිසායි මේ ධම්මචක්කපවත්තු වේදි සර්වඥාන්තේ දුක්ඛ ස්කන්ධය විතරකට සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කිටි කරලා කියනවනම් උන්චි කරලා කියනවනම් තේරුම් ගන්න පහසු විදිහට සංක්ෂිප්ත කරලා කියනවනම් මේ පංච උපාදානස්කන්ධයේ දුක. ඉතින් මේ ගස්කොළන් වලට මෙහෙම ශෝක පරිදේව දුක් දෝමනස නැති වෙන්නත් ඊට වැඩි දියුණු විඥානයක් ඇත්තා වූ අපට අර මේ ආශිර්වාදයක් විදිහට අපි සලකන්න පුළුවන් ඒ දියුණු විඥානය ලැබෙන්නේ මොකද්ද ඒ අන්තිමට ශෝක පරිදේව දුක් දෝමනස ටික තමයි අතිරේකය හම්බෙලා තියෙන අපිට ගස්කොළන් වලට වඩා මේ ජාති ජරා ව්‍යාධි මරණ කොට අමතරව ශෝක පරිදේව දුක් දෝමනස ටික අපට අතිරේකයක් හම්බෙලා තියෙනවා ඕකට තමයි මේ අපි මනුස්සාත්ම භාවයක් ලැබේවා කියලා තියෙනවා දේවාත්ම භාවයක් ලැබේවා කියලා පින් කරන්නේ ඔකට තමයි. බ්‍රහ්මාත්ම භාවයක් ලැබේවා, රජ වේවා, සිටු වේවා ආදී වශයෙන් මේ පින් කරන්නේ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ටික ආස්වාදයක් වශයෙන් හිතනවා. ඒ වල කොහොම හිතියක්වත් මේක හම් වෙනවමනේ අපිට ඕන කරලා තියෙන තා රජ වශයෙන් හම් වෙන ශෝකේ හොඳ. ඉගෙන ශෝකයට වඩා. පරිදේවියත් රජ මට්ටමේ හොඳයි. අන්තිමට බලනකොට මේ වතන ප්‍රාර්ථනා කරන සෑම දෙයක්ම අවසාන වෙන්නේ ආස්වාද වශයෙන් පැතුවට ආධිනවයි. මෙන්න මේ ඒ ප්‍රාර්ථනා කිරීම නරකයි කියලා අපි බුද්ධහගේ මේවත් කියන්නේ. වෙන කිසිම මේ සදාචාරවාදී ආගමක ඒ වගේ මේ හොඳ ආත්මභාවයක් කලකලා අපින් කරනවා කියන එක නරකයි කියන්නේ. හොඳයි. සදාචාරාත්මකව හොඳයි. මේ සර්වඥාන්තර මෙතෙන්දී බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙන්න මේ විඥාණය කොහොමද මේ හොඳයි කියන දේ අන්තිමට කොහොම කරුවක්වත් එකම ගවරවලේ ඉන අනුෝවා. ඔක්කොම සම මට්ටමේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ විතර මුළු ලෝකේම දුකට වැටෙන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රාර්ථනාවේදී යෝනිසෝමනසිකාරය වෙනුවට අයෝනිසෝමනසිකාරය රිංගගත්තට පස්සේ අන්න ඒ අයෝනිසෝමනසිකාරයෙන් තමයි මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපදවීමේ සූක්ෂම ක්‍රියාවලිය තිබේ. එතන තමයි මෙතන මේ කියන සමුදයයි අත්ංගමය. නැත්නම් රූප ඇතිවීම සමුදේ රූප නැතිවීම අත්ංගමය නෙවෙයි. වේදනා ඇතිවීම සමුදේ වේදනා ඇතිවීම නැතිවීම අත්ංගමය නෙවෙයි. මේ වේදනා මේ රූප මේ සංඥා මේ සංස්කාර කොහොමද ශෝක පරිදේව දුක්ඛෝමනස්සෝමනස්ස ඇති කරන්නේ? ඒ කියන්නේ කොහොමද මේ දුක පිළිබඳ අවබෝධය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේ නැති කිරීමට හේතු වෙන්නේ වෙන විදිහකට කියනවනම් මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංස්කාර අපේ නොඋනත් අපේ කරගෙන අපි සංසාරයට බැඳෙන්නේ කොහොමද අපේ නොකරගෙන අපි සංසාරයෙන් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්න. එතනදී නෝ වෙනම හට ගැනීමක් වෙනම අත්ංගමයක් ඉන්නේ සංසාරගත අයෝනිසමස්කාරයට බර ශෝක පරිදේව දුක්ඛ දුක්ඛ දෝමනස්සේ ගෙන දෙන්නා වූ ඇති කිරීම සහ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුරු කරන්නා වූ නැති කිරීම කියන දෙයයි අපට වැදගත්. එන්ද පාල පංචස්කන්ධ ප්‍රශ්නයක් නෑ. රූප ලෝකෙ තිබ්බට අපිට ඒක අපේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සට හේතු වෙන්නේ රූපේ මගේ කියලා අර අහකනයි පොඩක් බෙදාගත්තා වගේ මගේ රූප කරගත්තොත් තමයි. නැත්නම් ලෝකේ තියෙන රූප අපට ප්‍රශ්නයක් නෑ. අර නිතරම වගේ සර්වඥාන්ති මතක් කරනවා ඒ සගතතුරු ජේතවනාරාමයේ ආවට පිළිසෙවිත තනකොළ කපාන ගියාට වැටිච්ච දරාවුලගෙන ගියාට මහන්නේ උඹලට හිතෙනවාද කියලා. දායක් වෙනවා, ඩක්කුමක් තියෙනවා. හිතට වේදනාවක් නැහැ. ඒ මොකද? ඔය අපේ නෙවෙයි මේක. ඒසා ඒ ව්‍යාපාරකා ස්තුතිය වෙනවා. උඹලට අයිති දේවල් දීලා දාපන්. අධ්‍යානෙ දිලින් තමයි උවට වගේ කියන්නේ. ඒක ලහන ඉතින් ඒක සර්වඥාන්තික ප්‍රශ්න ආවම මහන්නේ මේ රූපය උඹලගේ නෑ. මේ වේදනා සංඥා සංස්කාර විඥාන නැතකට ජෝතිජාතුන්ට ඕනේ ඉන්නේ ජෝතිජාතුන්ගේ සල්ලි වල මමක් ගහලා ඔළුව ගහගෙන අසංගල කියන්නේ ජෝතිජාතුන්ට කියලා. ඉවරයි. සල්ලි අධිදී අහිතව තමයි මේ හොරු. ඒකට ආදායම් බදු. එක රුපියල් පහ ගන්න ගියොත් 100ක බදු ගන්න වෙච්චාම චිත්ත පීඩා. සල්ලි අතර කොහොමද? ඒ මොකද ඒක මේක මූලික අවශ්‍යතාවයක්. ආන්නේ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර පිළිබඳව සංසාරගත ශෝක පරිදේව දවනස්ස දුක්ඛ දවනස්ස ඇති කරන සුළු බල්මක් තියෙනවා නැති කරන සුළු බල්මක් ඇති කරවන්නා වූ සුළු මානසිකාරයක් තියෙනවා නැති කරවන්න සුළු මානසිකාරයක් අන්න මේ සංසාරයේට ඇලෙන ශෝක පරිදේව දුක්ඛ දවනස්ස ගෙනෙන අයෝනිසෝ මානසිකාරයට බර ඇතිවීම තමයි මෙතන අච්ඡත්තං වා බහිත්තා වා කියලා පස්සේ කියන්නේ සමුදය ධම්මානුපස්සී වා විහෙරති වය ධම්මානුපස්සී වා විහෙරති. වෙහි හරි කියන එකක් අපි එකපාරට දැකපු ගමන් ඒ දැකීම මෙනෙහි කරනවා නම් අහවල් දේ දැක්කා කියලා මෙනෙහි කරනවා නම් එහෙම නැත්නම් මම කරමින් හිටපු වැඩේ දැකීමකට මාරුණා වශයෙන් හෝ මෙනෙහි කරන තාක්කල් ඒ වස්තුව අපට සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙන්නේ යෝසමනිකාය. යම් වෙලාවක හම්බුනොත් මමයි මේක දැක්කේ නිසා මම වහාම මේක අරගෙන තියාගන්න ඕනේ මේක මගේ වස්තුව මමයි දැක්කේ කියන ඒ මම මට මම මගේ කියන හැඟීමට බැඳිච්ච ගමන් පුදුමාකාර විදියට අර වස්තුව විශ්ේ අපේ වගකීම වස්තුව අප කෙරේ වගකීම බන්ධනය එතනilla සම්දයක් පටන් ගන්නවා මෙන්න මේ වැඩ පිළිවෙල දිහා බලනකොට යෝගාවචරයේ උනත් ඉල්ලීමක් කරන්න වෙනවා අපි මේ ප්‍රශ්න දිහා මෙහෙම බලමු කොහොමද විඥානීය දිහාවට රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන් විඥානයේ එන සංඥා වර්ගයක් තියෙනවා. රූපයක් ගේ හෝ කොහේරි ගැටෙනකොට මේ විඥානයේ දිහාවට ඒක පොඩි කිසි කැවීමක් කරනවා. ඒක අපි සාජාතෙන් ලැබපු දෙයක්. ඒකට අපිට දඬුවම් ලැබිය යුතු නෑ. ඒක තාම කෙලෙස් භාවයට පත් වෙලා නෑ. ඒ වගේම විඳින වේදනාව පිළිබඳවත් වේදනාව ගිහිල්ලා ඒ විඥානයේ කුතු කවන බව කුප්පන බව හදාපත් ක්ලේශය. ඒ වගේම තමයි සංඥාවල්. මේ පොද මිනිහ කල්ලපුරුතර මිනිහ UMP කාර්යය ශ්‍රී ලංකා කාර්යය විපස්සවාදියා දෙමළා සිංහලයා බෞද්ධයා ආදී වශයෙන් විවිධ සංඥාවල් තියෙන මේ එකතවත් කෙලෙස්. ඒව සංඥා පමණයි. සංඥා සංඥී කියලා බුදුජානකගේ සංඥාවක් සංඥී වශයෙන් ගන්න සංඥා ඉච්ඡාව. ඊගාත්‍ය සංස්කාර කිරීම. අපි කඩන මොනවාද දාගත්තාම තල මොනතර කන. ලස්සන චිත්‍රයක් කරගම බෙල්ලේ පැත්තට මේ පැත්තට හරවරව අහන. හොඳ කතාවක් ආපුවාම සද්දපත්ත බලන අහන. ආ මේ වගේ දේවල් වල කිසි තේසයක් නැහැ. මොකද පුංචි දරුවෝ බලපු පිළිවෙලම මේ කෙඳිරි ගන්නකොට අමුතු විදිහට බෙල්ල හරවලා බලනවා කවදාකවත් ඒක ඒ කෙලෙස් ඇතිකට ගතියක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ විදිහට ඇතුළත විඥාණය ගන්න කොට අර නෙවෙයි විඥාණි පිට කරන්නා වූ කොටස් වලයි ප්‍රශ්නේ. නිතරෝ දෝලෝර ගන්නවා දත් රාශියක් විඥාණය දිහාට. ඇහැ තියෙන තාක්කල් කන තියෙන තාක්කල් නාසය දිව ශරීරයේ පිට. නමුත් යම් මොහතක මේ විඥාණය බාහිරේ සංඥාවක් නිකුත් කරන්න ගිය ගම අර බලන තියෙන කෙලෙස් ඔක්කොම පාට. පරණ සයිකි මුජ්ජයකට අර්ධෙන් තෙලිච්ච දාගුවාම ඉබේම මේ තෙලිච්ච රාවක් බවට පත් කරනවා වගේ අපේ මේ විඥාණයෙන් පිට කරන දේවල් තමයි සාමත්ම අපේ ආදත්වත් නිරූපණයක් වෙන්නේ. මේ අහවලාගේ ප්‍රතිචාරයක්. මෙන්න මේකයි යෝගාචරයේ වගකීම කියන්නේ. විඥාණයට එන තොරතුරු වළක්වන්න ගියොත් ඒක මහා අපරාධයක්. ඒක කරන්න බෑ. ජීවිතයේ තියෙන තාක සවිඥානික කියලා කියන්නේ විඥානයේ තොරතුරු උකහා ගන්නමින් ඉන්නේ. හොඳට තේරුම් ගන්න ඕන කවදාකවත් අපේ මේ විඥාණයට විශේෂයෙන්ම ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයට මේ සියලු තොරතුරු දරන්න බෑ. මේ සියලු තොරතුරු හදාරන්න බෑ. මේ සියලු තොරතුරු රස කර තියන්න. ඒක රස කරගන්න ඉතාමත්ම ලේසි මාර්ගය. අන්නේ දිග සම්පූර්ණ කෙරුවා වාගේ ඔක්කොම දැක්කා වාගේ ඔක්කොම අත්විඳා වාගේ අපි කතා කරන්න ගියාට පස්සේ තමයි අනුන්ද සංනිවේදනය කරන්න ගියාට පස්සේ තමයි මෙන්න පටලවිලි. මේකට බුදු දානවාසේ ලස්සන වචනයක් නිරූපණය කරුවයි කියලායි ඉතින් අපි ගන්න තියෙන්නේ උන්වහන්සේ මේ විඥාණය සහ විඤ්ඤාති කියලා දෙකක් ඇති. විඥාණය කියලා කියන්නේ රූප රූප වශයෙන් දැකීම, වේදනා වේදනා වශයෙන් විඳීම, සංඥා සංඥා වශයෙන් සංඥානය කිරීම, සංස්කාර සංස්කාර වශයෙන් සංස්කරණය කිරීම විඥානය හඳුනාගන්න. මේක අනුන්ද විඤ්ඤාති කරන්න ගියාට පස්සේ අනුන්ද රූපාපි දක්වන්න ගියාට පස්සේ අතු අනුන්ද වේදනා දෙන්න ගියාට පස්සේ අනුන්ද අපි සංඥා කරන්න ගියාට පස්සේ අනුන්ගේ දේවල් සංස්කරණය කරන්න ගියාට පස්සේ අපි විඤ්ඤාති ප්‍රයෝජනයට විඤ්ඤාති කියලා කියන්නේ අනුන්ද දැක්වීම එකට මේකට තව වචනයක් කියනවා විදර්ශනීය ප්‍රකාශ කිරීම විග්‍රහ කිරීම සම්පූර්ණ සංවේදන ප්‍රශ්නයක්. ඒ නිසා විඥානය පිළිබඳ අපිට කවමදාකවත් විඥානයේ ඇතුළට එන්නා වූ තොරතුරු පමණ දැනගෙන ජීවත් වෙන්න බෑ. මොකෝ මනසයා කියලා කියන්නේ සමාජදීලි සතේ. මේ සමාජදීලි සතා විතරෝම අනුන් සමග අදහස් උමාරු කරගන්න. මෙන්න මේ අදහස් උමාරු කිරීමේදී ඇතුළට එන්නා වූ සීමිත අඩු නැත්නම් කොම්බි විතරක් දැකගෙන සියල්ල දේම දැක්කා වාගේ සුප්‍රබුද්ධලා වගේ කතා කරන්න ගියා. විනිශ්චය කරන්න ගියා. අන්නර කෙලෙස් දෝරේ ගලන්න පටන් ගන්නවා. මේක තමයි ආශ්‍රව කියන්නේ ඉතරෝම මේ මොදුවේ ඇගිරේ. අවදාකවත් විඥාණයට ඇවිල්ලා ආපහු යන සංඥාවක් වර්ණ ගන්නන්නේ නැතුව හැඩ ගන්නන්නේ නැතුව අපිට දෙන්න දන්නේ. ඒකයි අපිට ක්‍රියා හිතක් නැහැ කියලා කියන්නේ. අපේ හිත හැම වෙලාවෙම ප්‍රතික්‍රියා කරනවා. හැම එන සංඥාවක්ම පාට කරලා ගඳ ගස්සවලා තමයි අපේ වවට පත් කරලා තමයි බාහිර කියලා. ඉතින් මේක නිසා යෝගාවචරයට මතක් කරනවා මේ ඉඳුරංගේ ලැබෙන තොරතුරු ඇතුළත විතරක් ගන්න පිටතට දෙන්න එපා. අපි කියනවා ඇස් ඇත්තේ නමුත් අන්ධේ කුසේ ඉඳී කියලා. දැක්ක බව පෙන්වන්න අරින්නේ. පෙන්නපු ගමන් අවතාරපක් දැක්කනේ නෙමෙයි අපි පෙන්නන්නේ දැක්කයි කියලා හිතාගත්ත දේ. කන් ඇත්තේ නමුත් බීරක දෙයින්දී කියලා කියනවා. ඒක කනට ඇහෙන්නටුව කියන එක නෙවෙයි. ඇහෙන්නේ ඉතාමත් ටිකක්. අපි ඇහුණයි කියලා හිතලා දෙන උත්තරේ සම්පූර්ණ මායාවක් තියෙනවා. සම්පූර්ණ අපේ රුචියට ගැටපෙන අපේ මේ සද්ධාවට අනුව අපිට ගුරුවරු පෙන්ලා දීපු පැති වලට අනුවේ තරගයට ගැලපෙන හැටියට අපේ දෘෂ්ටිය ගැලපෙන හැටියට තමයි අපි ඇහෙන්නේ. ඊ ආපතික තමයි උත්තර දෙන්න නැත්තම් ආපු ඇත්තටම නෙයි. මුත්‍ය වශයෙන් සඳහන් කරනවා නාසයේ දිව ශරීරය නිවට සංඥා නැතුව නෙවෙයි. නමුත් ඒක ලැබුණත් මලමිණියක් වගේ ඉන්නේ කියලා කියනවා මට දැනුනෙත් නෑ. මට රට බලන්නත් බැරි වුණා. මට මේ ආග්‍රහණය කරගන්නත් බැරි වුණා කියන අදහස තමයි වීඩියක් කරගන්න කිව්වා. මම මේ ලැබපු ආග්‍රහණේ අවදාකත් ප්‍රකාශ කරන්න තරම් ගැළපෙන්නේ නැහැ. යෝනිසමස්කාරයෙන් නෙවෙයි. අයෝනිසමස්කාරයෙන් ලැබලා තියෙන්නේ. මම විඳිනවා. මම රස බලනවා. මම පහත ලබනවා කියන අර පෝෂණය කරන සංසාරයක් සහිතවයි මම මේ සංඥාව ලැබලා තියෙන නිසා ප්‍රකාශ කරන්න යන්නේ නරකයි. පච්චවේ චිත්තා පච්චවේ චිත්තා කම්මං කාතබ්බං කියලා රවචනවාසේ තමයි මේ පුත්‍රයාට මේ ජාතක පුත්‍රයාට දේශනා කරලා තියෙනවා මිනිහි කරලා මිනිහි කරලා කටේට කරපන්. මිනිහි කරලා මිනිහි කරලා කියන දෙයක් යාපන්. මිනිහි කරලා මිනිහි කරලා මානසිකත්වය හසුරුවගන්න. ඒ මොකද අර අයුන්සමනිකානේ යුක්තව අපත් අරගෙන එහෙන් බලාගෙන ඉන්න මිනිස්සයා මම දැක්කා කියන දේ ගොක් වෙලාට මනසට දකින්න ඕන වෙච්ච දේ. දැක්කනම් හොඳයි කියලා අදාහගත්ත දේ. ඒ වෙස්සම මෙහි බලාපන් කියලා ගුරු රැපෙන්නේ දේ. අරකට ගැලපෙන දේ දෘෂ්ටියට ගැලපෙන දේ නැත්නම් දැක්ක දේ ආපහු කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා විඥාණය ප්‍රකාශවත්තාවට එනකොට ඒකට අපි කියනවා විඤ්ඤාති කියලා. මේ ලෝකේ කියන්නේ විඤ්ඤාති. ඒක නිසා පසු කාලීන මහායාන විකායක් ඇති වුණා විඤ්ඤාති මා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. මේ ලෝකෙම කියන්නේ විඤ්ඤාතියක් විතරයි. කිසිම කෙනෙකුට තමන් දැක්ක දේ දැක්ක හැටියෙන් තව කෙනෙකුට කියලා දීමේ ශක්තියක් ඇත්තේ නෑ රහතන් වහන්සේ කෙනෙක් කරන්නේ. ඒ පුද්ගලයා තමන්ට දකින්න ඕන දේ තමයි උපදාලා, හැඩදාලා, වැඩදාලා අනික් කෙනාට පෙන්වලා දෙන්නේ. හොඳට මේක තීරුම් අරගන්න පුළුවන් මේ අද පවතින වෙළඳ ලෝකේ වෙළඳ ප්‍රචාර දිහාට. හැම නිෂ්පාදක කම්පැනි එකම වෙනම අංශයක් තියෙන වෙළඳ ප්‍රචාරයක්. ඒ ද්‍රව්‍ය අරගෙන ඒකෙදිම හොඳම එක ගුණයක් අරගෙන එවැනි ගුණ සියල්ලම තියෙනා වූ අංග සම්පූර්ණ දෙයක්. ඔබ මේ දේ පරිවර්ත කරා නම් ඔබේ සියලු දුක් නිවෙනවා. මුදල් අතින් හොඳම උපරිම ලාභයක් ලැබෙනවා මෙන්න බඩු ගන්න. අර්ථනිදර්ශනය කළ පිළින හැටි. අර විදහා දක්වන හැටි, විග්‍රහ කරන හැටි මේ කම්පැනි එක විතරක් නෙවෙයි සෑම මිනිස්සෙක් තුළම සිද්ධ වෙනවා. සෑම මොහොතකම සිද්ධ වෙනවා. ඒක නිසා මම පාර්ථදී මහරහතන් වහන්සේ දේශනා කරා චක්කුමාසේ යත අන්ධෝ ඇස් ඇත්තේ නමුත් අන්ධේ කුසේ ඉඳලා මේ එන සංඥාවල් ටිකට විතරක් ඇතුළට ගැනීම විතරමයි පිටතට දීම ගැන උනන්දු වෙන්නේ. ඉගෙන ගන්න පුද්ගලයෙක් මිසක් අවබෝධන කෙනෙක් වඩපත් වෙන්න එපා. තමන් අහන්නේ වශයෙන් මිසක් කියන්නේ වඩපත් වෙන්න එපා. ඒ මොකද අපි එකකන් කියන දේවල් මේ හිතාගත්ත බුද්ධියට ආසාවට ගැලපෙන දේවල් මිස ඇත්ත දකින්නේ මේ විඤ්ඤාත මාත්‍රකා සිද්ධි ආවට පස්සේ අපේ ථේරවාද සාසනය වගේ අතෝ ප්‍රසිද්ධ වශයෙන් මේක විවේචනය කරන්න පටන් අරගත්තා. මේක විඥාණයම ලොක් කරලා පෙන්නන පරණ තිබුණු ආත්මයේ දක්වන ගතියක් කියලා. නමුත් මෙතන විඥාන මාත්‍රකාවක් නෙවෙයි මතක් කරන්නේ විඤ්ඤාති මාත්‍රකාවක්. විඤ්ඤාතිය කියලා කියන්නේ අපි අනුන්ත අඟවන හැටි. අපි අනුන්ත දර්ශනීය නිදර්ශනය කරන හැටි. අපි අනුන්ත විග්‍රහ කරන හැටි. ප්‍රකාශ කරන හැටි. විතරයි ලෝකිකය. ඒකයි කියන්නේ රුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව අරඤ්‍යගතව. කිසි කෙනෙකුට මොනවක්වත් කියන්න ඕන කමක් නැත්තේ. දොරේ ආත්පසින් දොරේ ගලාගෙන ඉන්නේ මේ සංඥාවල් දිහා මකර කටක් වගේ ලොකු කටක් ඇති කරගෙන ඒක ඇතුළට එන්න ඇරලා බලන්නේ ඉන්නේ කියන්නේ. කිසිසේත්ම මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපි හිතේ තියෙන මේ ප්‍රතිවේක්ෂාව කියන එක හිත කියන වචන වැරදි මෙතෙන්ද කියන දින විඥානය කියන මේ ප්‍රතිවේක්ෂාව කියන එක. ආපුදේ නැවත වමාරලා කනගාටු. අර කගේ ගතිය ඒකනේ හොඳට අවුව තියෙන වෙලාවදී මේ හේවන තියෙන වෙලාවදී හොඳට කාගෙන කාගෙනම මේ වගේ තියෙන හොඳට කන. කාල හොඳම මත්දාහනේ නෝර ගහක් වලට ගිහිල්ලා ඉඳගෙන අර කාපු දේ වමාරන නැවත ආපලා ගියේ. ඒවසා විඤ්ඤාණය ලැබුච්ච හැම දෙයක්ම ආපහු වමාරනවා වමාරලා ගන්නකොට අඩු ගානේ සමන්ත ඒක නැවත කියන ගතියක් තියෙන. එහෙම නැත්නම් ඒක කාට හරි කියන්න නැතුව ඉන්න බෑ අහන. නලිය. අර මේකට උපමා කතාවක් කියනවා ඉන්දියාවේ මේ මුගල් අධිරාජ්‍යයේ කාලේ ඒ රජුරෝ හිතපු මුන්තාස් මහල් කියන දේවීන් වහන්සේ පුදුමාකාර ලස්සනයි ඒ වගේම පුදුමාකාර රජුරන්ට ලෙන්ගතුයි 16ක් 17ක් ඉඳලා තියෙන විචෝරු මේ විනෝදා මහේශිකා ඉතින් මේ හදිසියේ මේ මහේශිකා ගන්නකොට පස්සේ ඒ රජුරන්ට ඇතිවෙච්ච දුක සීමා කරන්න බෑ මුළු රටේම තියෙන අත් ඔක්කොම එකතු කරලා ඒ තාජ් මහල් කියන ලෝකේ හත් වෙනි මේ මේ ප්‍රසිද්ධ දුර්ලභ වස්තු අතින් එකක් වඩපත් වෙච්ච මේ කාර්යමත්. අද ඔබේ රට සම්පූර්ණයෙන් බංකොලොත් වෙන්න පටන් අරගත්තා. මොකද මේ රජුගේ එකම දෙයයි දැන් කරන්නේ අර බිසෝනාජි ගැන කල්පනා කරනවා අර තාජ් මහල් එකට යනවා බල බල ඉන්නවා ඒකේ ඊවාගම තමයි අද ගිය කෙනෙකුටත් කියනවා කොච්චර දෝත ගොඩ නැගිලා එකම ඇණයක්ක් ගහනවා කොහොම පිළිගන්නේ හදලා තියෙන්නේ පස්සේ යාගේ පුතා මේ රජු රජු මම කියලා කියන රට ඒ විශ්වාසිත වැඩෙන පටන් ගන්නවා වෙච්ච ගාම කිරේ මොකද රජුරු වලලා මහරජුරු බීරජු වලලා හිර කළා. හිර කළා මේ තාජ්මහල් පේන තැනක ගංගායන තවස්තරක මාලිගාවක් හදලා දීලා ඒ රජුරුන්ට මිත්‍රෝම් බල බල හිට ඔක්කොම පහසුකම් දුන්නා. හැබැයි රාජ්‍යපාණිනේ. ඉතින් අර වීඩියෝට කියන කතාවක් මේ රජුගේ මානසිකත්වය සම්පූර්ණ පිළිගෙන පටන් ගත්තා දැන් මේ විදුණාද නැති වුණා. උතාරට අල්ලගත්තා. තමයි ගිර කාර්යයක් වඩපත් වුණා. නමුත් ඒ පිළිගන රජුතුගේ සලකලා තියෙනවා මේ රට පාණි මතහැරලා. ඊට පස්සේ මේ මිනිස්සයා කිව්වලු මට මේ අයිය වෙන්න හරි පාළුයි. පුළුවන් නම් මට ඉගෙන ගන්න ළමයි 32ක් විතර ගෙවල් මේ වණ්ඩේ කියලා මේ උගන්වනවා. ඊට පස්සේ පුතායි ඒක කලකලා බලලා හොඳ මේ යාගිට කියන ලැබෙන දෙයක් කියන හොඳ පුද්ගලයා උගන්වන්නේ. ඊට පස්සේ පුතාගේ කිසිම අර මානසික දුර්වලතාවයක් නෑ මොකද යාර කතා කරන්න කෙනෙක් ඉන්නවා. අර දරුවෝ පිටේ රජ වුණා. එකෙන් හරි ගමන යාර රජ වෙන්නයි ඕනේ. දැන් දරුවෝ තියෙන රජයි. මොකද මෙයා වැඩිමහල් ඊටපු රජුව දනෝ තියලා අර දරුවෝ ඔක්කොම කියන දේ අහන. ඉතින් මෙයාගේ අර ඇතුළේ විඥානේ එයාට වක් කරන්න භාජන තියෙනවා. නැති වුණා නම් බොහොම සීක්‍රෙන් පිටියට ගෙනියනවා. කරන්න බෑ. ඉච්චර කාල මං කියන දේ අහන්න රටක් හිටියා මට. දැන් මං ඉරගෙදර කන කළේවල මයින් ඉන විඥාණයට විඤ්ඤාති වලට දැන් උත්තර නැහැ. විඤ්ඤාති දරන්න කෙනෙක් නැහැ, අහන්න කෙනෙක් නැහැ. නුන්ට අත්විදවත් නැහැ. සුතක් රට වැටියක් නැහැ. ඉරගෙත දැම්මම මොක තමයි වෙන්නේ. යෝගාවචරය කල්ලාතුව තේරුම් ගන්න තියෙනවා නම් මේ භාවනා කරනවා කියලා කියන්නේ දකින දකින ඉස්සරහට හම් වෙලා කතා කර කර ඉන්න එකවත් අරක මේ වෙන්න ඕනේ මේක වෙන්න වෙන්න ඕනේ කියලා හිත හිත ඉන්න එකවත් නෙවෙයි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියනා වූ දෝර අයෙන් ගලන්නා වූ දේවල් පුළුවන් තරම් ඇවහගෙන පුළුවන් තරම් කන සද්දවලින් වෙන් කරගෙන නාසය ගඳ සුවඳ නැති තැනකට ගිහිල්ලා ජීව රස බැලීමෙන් අයින් කරලා මේ කයේ වායෝ පොට්ටබ්බ ධාතුව පමණක් සංඥා විඥාන ඇති කරන්න ඇති කරලා ඒ දිහාවට විඥානේ මනස්කාරය යොමු කරගෙන දහස් වාරයක් දස දහස් වාරයකී ඒ මූල කර්මස්ථානයේ ප්‍රකට වෙන්න වෙන්න වෙන්න ඒක ප්‍රකාශ නොකර ඒක මෙහෙම දෙයක් තිය යුතුයි මෙහෙම වුණොත් හොඳයි කියන කිසියම් පූර්ව නිගමනයකින් තොරව සම්පූර්ණ ඒ මූල කර්මස්ථානදී හදාරන්න හදාරන්න හදාරන්න විඤ්ඤාති නැති වෙනවා විඥාණය දෙට ඒ රූප ධර්මයක් වශයෙන් හෝ අරමුණ මාර්ගයෙන් සමානියෝජනය කරනවා නියෝජනය වෙනවා එකම දේ දහසක් පැත්තකින් දසදහස් පැත්තකින් විස්තර කරන්න හදනකොට විස්තර කරන මිනිහ විස්තර වෙලා ඉවරයි. මේව තමයි අපි විඥානේ අල්ලන්නේ. ඒක විඥානේ එළියට අරගෙන කපලා කොටලා කරන්න හදන මේ. අපි කියන විඥානේට ආස්වාසේ දිහා බලල ආස්වාසේ ආස්වාසේ කරන්නේ. දිගට කෙටිද වශයෙන් බලන්නේ. මුලද මැදද වශයෙන් අගද වශයෙන් බලන්නේ. සංසිඳන හැටි බලන්නේ, ගොරෝසු වෙන හැටි බලන්නේ. එකොළොස් ආකාරයක් පුදුර ජානන්සේ දේශනා කළා තියෙනවා. මේ කොහොම දකින්නද? කවදාකවත් නරකයි විඥානේ. අරේව දැක්කොත් හොඳයි, මෙහෙම දැක්කොත් නරකයි. අන්නේ පූර්ව නිගමනයට ගියොත් අසීර්වාකාර දැක ගන්න. පිම්බීම හැකිලිම ගත්තත් දහස් වාරයකින් දසදහස් වාරයකින් ඇතුළත එන තොරතුරු මිසක්වා ඒ කෙරෙහි විඥානයේ දක්වන විඤ්ඤාති නැත්නම් විඥානයේ නිදර්ශනය ඇත්තකට දාන්න පුළුවන් කමක් හම්බුණා නම් ඇත්තටම ඒක එතන ඒ චිත්තක්ෂණේ නිවන. ඒකට කියන සතංග නිබ්බුතිය කියලා. මේක සීත්‍යයට ඇයෙන චිත්ත එකක් තමයි ඔය ධානයේ සම්වාදින කොට සිද්ධ වෙන්නේ. සමවැදීමේදී එක රූප ධර්මයක් විතරයි තියෙන්නේ. ඒක හාත්පසින් රත බලනවා ඒක කෙරෙහි තර්ක කරන්නේ. ඒක කෙරෙහි හිත හිත ඉන්නේ නැහැ. එයින් එන තොරතුරු එන්න අරලා ඔය හිත එක රූප අරමුණ කෙල්බ ගන්න. මාර්ග චිත්තයේදී සිද්ධ වෙන්නේ ඒකක් නැහැ. රූප නාම දෙකේම සංස්කාර ඇති කරගන්න. සංසාරේ වඩන. ලෝක පරිදීව දුක් දෝනස ඇති කරන කිසිම දෙයකට ඇතිවීමක් නැතිවීමක් නැති තත්ත්වයට යනවා. නිරෝධ වෙන්න පටන් ගන්නවා. අනිදස්සන වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා අනිදස්සන විඥානය කියලා. විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ පවක්. යම් විඥානයක් අනුන්ට කියාපෑම හෝ Taman නැවත වමාරා කෑම කරන්නේ නැත්නම් ඒක නිදස්සන නෑ. අප්‍රකාශිතයි. අර විඥාන ජීවත් වෙන විඥාන තොරතුරු ලැබමින් ඉන්න නමුත් වමාරයි. අන්නේ අනිත්‍යන විඥාණයට කියනවා අනන්තං කියලා ඒක පුදුමාකාර මේ සර්වඥ හිත. ඒ හිත මට වස්වර්තමානටවත් ඉස්ති භාගයටවත් පුරුෂ භාවයටවත් මොනම දෙයකටවත් සීමා වෙලා නැහැ. සම්බතෝ පරහ. ආත්මසින් ප්‍රභාසරයි. ඒ තමයි බුදුරජාණන්සේ තවත් තැනක දේශනා කරේ. හිත ආත්මසින් ප්‍රභාසරයි බාහිරින් එන්නා වූ. පස්වේෂණ නිසා මේ කියලා කියලා. අපිට බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට දක්වන්න මේ හිතට එන්නා වූ සංඥාවල් දැකලා ඒ සංඥාවට දුරාපණින් නැතුව ප්‍රතික්‍රියා නොකර නිකන් ඉඳීම තමයි කියන්නේ. උත්තර වෙලා තියෙන්නේ. මෙන්න මේ වැඩ පිළිවෙල තමයි දෙයක් දිහා බලලා ඒක සම්පූර්ණ උකහා ගන්නවා වෙනුවට ඒ කෙරෙහි ප්‍රතික්‍රියා නොකර සිටීමේ වැඩ පිළිවෙල කියන්න පුළුවන් යෝනිසෝමනස්කාරය. මොනම ආකාරකින් හෝ ඒ පිළිබඳ ප්‍රතික්‍රියා කිරීම අයෝසමනිකාරයට වැටෙනවා. නමුත් යෝනිසමනිකාරයෙන් අයෝසමනිකාරයට අයෝසමනිකාරයෙන් යෝනිසමනිකාරයට ගමන් කිරීම ඉතාමත්ම ප්‍රමාණිකූලව අනුපිළිවෙලින් කළ යුතුයි. ඒ නිසා මේ විඥාණයේදී මේ විඥානයේ අනිදස්සල භාවය නැත්නම් විඤ්ඤාති මාත්‍ර වෙනකන් යන යන වැඩ පිළිවෙල දිහා බලනකොට යෝගාවචරයට ඉස්සල්ලාම සාධක වෙන්නේ අච්චත්තං වා කියන ආධ්‍යාත්මික වශයෙන් මේ විඥානය හැදෑරීම. නමුත් ඒ හැදෑරීමේදී පිරිසක් එක භාවනා කරනකොට අපිට අනුන් නැවිලා කතා කරනවා. අනුන් දේවල් ඉල්ලනවා. අනුන් මේවා අපි ඉතින් දැනගන්න ඕනේ මේ ප්‍රයෝජනේ සලකලා මේ කටයුතු කරනවා. මිසක් මගේ අදහස්, මගේ මතිමතාන්තරය, මම ගුරුවරෙන් අහලා ඉන්න දේ එතන වක් කරන්න ගියෝ, වැగిරෙන්න ගියෝ අලුත් සංසාරයක් වෙයි. ඕන වෙලාවක මේක වෙන්නේ. ඒක නිසා සාමත්ම ආර්ය විවහාරයක් වශයෙන් සඳහන් කරන බාහ්‍ය සූත්‍රයේදී මානසික සූත්‍රයේදී විද්‍යාත්මක දේශනා කරන ගෝධනේ පහලක් තියෙන මේ වගේ කතිය දිත්තේ දිත්තමත් සම්භවිසයි. දැක්ම හුදු දැක්මින් නතර කරන්නේ. ආයේ ඒක මත ඉඳගෙන මම අහවල් විදියට දැක්කා අහවල් දේ දැක්කා කියලා නැවත නැවත ඒ විශේෂයි ප්‍රපංච කරන්න එපා. පමාර වමාර කන්න යන්න එපා. දකින්නකොට දකින්නවා කියලා මෙනෙහි කරමින් දැකීමේ 100%ක්ම ගත කරන්න. හිතන්න යන්න. මම ආවලාට මේක මෙහෙම කියලා කියන්න ඕනේ කියලා එන අවශ්‍යතාවයක්. අපි අර විචිත්‍රයනකොට මේ පිටියක මම ළමෙක් අපිත් එක්ක ඒ මනුස්සයාට දැකපු දෙයක් නම් කවදාකවත් අඬ විස්තර නොකරන ළඟයි. ඒක අත්පය විසි කර කර බොහෝම ලස්සන කියලා දින දක්වනවා. ඉතින් ඒකට අපි කරන්නේ චිත්‍රපටයක් ආවම ඔක්කොම හතපහ හතපහ දාලා ඒකයි ඉස්සක් වෙලා දෙන්නේ. ඊම චිත්‍රපටය බලලාම අනික් කටේ බලන්න ඕනේ. අරක කියන එකම තමයි වෙන්නේ. ඉතින් අපි යාට කියන්නේ චිත්තපට නිෂ්පාදකයි. මේක නෙමෙයි අපි මේ රඟපෑම තමයි හැමදාම කරන්නේ කොතනද? අපි දැකපු දෙයක් තියෙනවා නම් අහපු දෙයක් තියෙනවා නම් අල්ලපු දෙයට කියන කියනකම් අදාකත් කියලා දෙයක්. ළඟ ඉන්න කෙනාට දැකලා කියනකම් මම දැන් උද්‍යප්පේ ඥානෙ ඉන්නේ මම. නැත්නම් මම ලංකාරූපෙක ඥානෙ ඉන්නේ. මේ කියනකොටම තේරුම් ගන්න ඕනේ මෙතන ඒකාන්තයෙන්ම මොකන්දෝ පටලවිලක් තියෙනවා. ඒ ඒ වාදනයට දරන්න බෑ මේ ප්‍රධානම හේතුව ඒක ඒ කාලෙන් දැකපු නැති කම. නිසා දැක්කනම් අවබෝධ කළා නම් මාර්ගඵලය දවන මොකටද මේ කියාවෙදිල්ල. විනය නුදුලක් දුකනක් අවශ්‍ය නැහැ කියලා කියනවා. ඒක කියන ක්‍රමයක් තියෙනවා. අනුගාණ සීලේ තියෙන කොටත් ඒ සීලේ මේ තවරලා මේ අඳුන් සෝද වගේ එක දිශානේ දස දිශාට පැති දෙනවා. ඊට වෙනම කතාවක්. නමුත් මේක මේ අර ඉස්සා ඔළුවේ ටිකක් මොනවදෝ තියාන ඉසිස් කියන වගේ කියා පාන්න හදන ගතිය යෝගාචර ජීවිතෙන් කොහොමද ඒ ගැළපෙන යෝගාචර ජීවිතයක් මොනම තාලකින්වත් මේ අනිදසන කතරපත් කරන්න බෑ. හැබැයි එහෙම නොකරන කෙනෙක් යෝගාචර ගන්නට ඇත්තෙත් නෑ. හැම කෙනා ළඟම මේ දුර්වලකම තියෙනවා. මෙච්චර මේ වචන අපි පාවිච්චි කරන්නේ මේක මේ තාලෙන් දැකගෙන. දැක දෙයක් දැක්කමත් මෙන්න අතර කරා. සුචේ සුතමත්තම් භවිෂ්‍යති යමක් ඇහුවනම් එච්චරයි. මුති මුතමත්සම් භවිෂ්‍යති තම වින්දනං රස ගන්ධ පහසක් ඉතින්කට බින්නත කරා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්සම් භවිෂ්‍යති. එහෙම නැතුව අපිට හිතුණා නම් මේක මම කොහොමද කියලා අම්මට කියන්න. එහෙනම් මේක මගේ යාළුවාට කියන්න ඕනේ කියලා ඒක තේරුම් ගන්න ඒක විඤ්ඤාතයකට නිනතර කරා. ඒක දිගේ තවත් මේ තණ්හාවක් ඇති කරගෙන මේ වෙනත් නන්දියක් ඇති කරන ඒක මේ උපාදාන ඇති කරගෙන ඒ විචේ චේතනා පහල කරනවා නම් ඒ කාන්තෙන් මර දුවාගත වටේට අහුවෙල අපි දිගින් දිගට දිගින් දිගට සංකාර කරගන්නවා. එහෙම ඇති කරන ගතියක් තියෙන නිසා අපි විඥාණයට කියලා කියන්නේ විඥාන උපාදානස් ඛණ්ඩය කියලා. ඒක දැනගන්න නම් ඒ දෙයට තරහ වෙලා බෑ. ඒ දෙය වෙනකොට එතනින් අත කරා. හැබැයි දැන් මෙතෙන් දෙනකම් මම හිතවිල්ලක් දිගේ ගියේ. අද වාට මේ කියලා දෙන්න ඕනෑ කියන හැඟීමක් මට පහළ වුණා. ඒක අයොන්සුමස්කාර. ඒක ඒ බව දැනගැනීම යොන්සුමස්කාර. මගේ විඥානයද විඥාත්තියක් බාටපත් වෙනවා. අනුන්ට මේක කොහොම හරි කියනකම් ඉවරයක් නැහැ. ආ එතකොට අයසුමතිකාරය යොන්සුමතිකාරය ළඟ ළඟ ඊකින් ගත්තනම් වාක්ම භාවනා කරලා ඉන්දිය සංවරට උනන්දු වෙච්ච යෝගාවචරයකට වහාම චිත්තක්ෂණය තේර දෙයක්. නමුත් දාර්ශනික පැත්තෙන් බැලුවත් තර්කයෙන් විස්තර කරලා දෙන්න බැරි දෙයක් නෙවෙයි. නමුත් ඒක ගොඩක් අතන අවශ්‍ය වෙනවා. නමුත් බලන බැල්ම දිහා බලනකොට දරුවත් වහන්සේ මේව පිළිබඳ මේ කරපු විස්තරේ බලනකොට උන්වහන්සේ දරුවත් නැහැ කියන එක කිසිම සැකයක් නැහැ. උන්වහන්සේ මෙච්චර මේ රූපේ යත්තා වූ ඒ රූපණ ගතිය වේදනාව ඇත්තා වූ මේ වින්දනය ලබාගෙන ගතිය සංඥාවේ ඇතිවනා වූ අඟවන ගතිය සංස්කාරයන්ගේ ඇති මේ හැඩගස්සන ගතිය විඥානයේ ඇත්තා වූ මේ විඤ්ඤාති ගතිය මෙච්චර විස්තර කරන්නේ මොකටද නිවන නොදැන හිතියොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගලන අපි හිතන එක රවුම් කාල දෙවියන් වහන්සේගේ වැඩක් කියලා ආත්මේ වැඩක් කියලා නෑ ආත්මේ වැඩක් වඩපත් වෙන්නේ මේ වාදී ආයෝජන මනස්කාරයෙන් බැලුවොත් යෝජන මනස්කාරයෙන් බැලුවොත් Taman දේ සැඩ බලධාරි දෙවියන්ටත් වැඩිය ලොකුයි. ඒ වගේ නෙමෙයි ඒක අධ්‍යාත්ම වශයෙන් බලලා යම් කිසි කෙනෙක් නිවුනන අවවම දහකවත් තව කෙනෙක් එක්ක කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤම් පරව වාචා මොකක්වත් දෙන්නේ කියන්නේ මොකද කොච්චර ගැහුවත් ඒක කිපිලා යන්නේ නැහැ. කොච්චර ඇන්නත් කිපිලා යන්නේ. ඒ කියන නිකන් අවකාශයට පහර දුන්නා වගේ. අවකාශයට බාර දුන්නොත් අවකාශය හැරිලා බරලා පහළ වෙන්නේ. ඒක ගහන මනුස්සයගේ අතට දෙනවා මිසක් අවකාශයට මොනවක්වත් නැහැ. අපි මේකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි අවකාශයේ තියෙන මේ අනිදසන ගතිය අරූපී ස්වභාවය. ඒ නිසා අවකාශයේ කවදාවත් චිත්‍රණය වෙන්නේ අද නවීන විද්‍යානුකූලව නිදර්ශනයක් වෙනවනේ මුළු ඉර පායලා තියෙන හැම වෙලාවෙම මේ අපිට උඩින් තියෙන අහසට නමුත් ඒකේ හඳේ හරියි අරුවක නැත්නම් ආකාශ වස්තුවේ ආලෝකය වැදුන්නේ නැත්නම් මේ අවකාශයේ ආලෝකයේ තියෙන තුරු ආලෝ අවකාශයේ නිරූපණය කරලා පෙන්නන්නේ විදර්ශනය කරලා පෙන්නන්නේ ප්‍රකාශ කරන්න විදියක් නැහැ අවකාශයේ මුකුත් නැහැ නමුත් ඒකට අපි දෙයක් දැම්මොත් අඳක් හෝ චන්ද්‍රිකාවක් මේ චන්ද්‍රිකාවට ආලෝකය වැටලා අන්න චන්ද්‍රිකාව තියෙන බව වෙන නමුත් මේ චන්ද්‍රිකාවේ ආලෝකයක් නෙවෙයි ඉරේ ආලෝකය ප්‍රකාශ වෙන අවස්ථාව මේ හරවාය වෙන අවස්ථාව අවකාශයේ අවකාශ වලින් අරූපී අවකාශයේ අනිදර්ශන. අපේ හිතක් දවසක මේ අවකාශය වගේ වෙච්චාම ඉන්න තාක්කල් පණිවිඩ පාස්කුඩන් මේ වෙන මේ මොනම දෙයක් හරි එන්න අරලා කරවගෙන ඉන්න පුළුවන් එක පැත්තකට විතරයි ගමන් කරන මට්ටමද අනිත් පැත්තට ගමන් කරන්න හදනකොටම අවබෝධ කරගන්න පුළුවන් අත්‍යත් පුළුවන් අනිදස්සන විඥානය කියන එක මේකයි කියලා කියනවා. නමුත් ඒක වෙලා තියෙන්නේ කල්ලෝග දෙත කියන එක නිතින් ඉවරයි. හරි මගේ දැන් වැඩේ හරි කියලා කියන්න හදනකොටම ඒක යට. අර භාවනා කරන හතර දිනක එකතු වෙලා දවසක් අත්කාව කරගත්තලු අපි කතාවතර අද ඉඳලා පාවා. ඉතින් කෙනෙක් කතා කළොත් එයා එතනින් කරාදයි. හතර දින හැන්දෑවේ ආටායට විතර වාඩි වෙන මේ වගේ භාවනා ශාලාවක ඉතින් පැය ඉලෙනකම් හරි ඉන්න ඕනේ. ඉඳා ගන්නකත් ඉඳා ගන්නවා. කතා නැහැ. කොහොම ඉන්නකොට පාන තෙල් ඉවර කරනවා. ඉතින් දැන් හතර දිනාටම නලියනවා මේක දැන් කරගන්න කොහොමද කතා කරමින් ඉන්නවද කියලා එක්කෙනෙක් මේ කැපකාර කතා කරලා පහන දෙලියුරුමයි කියලා. අනිත් එක නෑ ඒකට කොන්න කතා කරනවා. ඒකට උදේ කතා කරන්න කියලා ඔයත් ආවුණානේ කියලා තුන් මිනිහ. ඒක තුන් දෙනා හතර දෙනා කරලා මම විතර කතා කරගෙන ඉති කියලා එයාට. තුන් වගේ කාර්යයක් තමයි අපේ හිතේ නිත්‍ය දෝම මේ වගේ අලුත් දෙයක් ආපු ගමන් අර හතර දිනාම හිත ඇතුලේ ඉන්නේ. සිල් නැති බව ඇත්ත. කර්මකාරයට ඒක මතක් කරන්න ඕනේ. එයාගේ පරෝධිනේ කරනවා. දෙවන්න දැක්කේ ආ එයා වුණා. අහුනේ කොහොමද? අහුන බව ප්‍රකාශ කරන්න. යා මේදා එතන මේ ආවු. තුන්වෙනි එක දැකලා කියව කොහේ අහුන අවස්ථාව දුක කිරීමයි අපි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ අසුලිත කතාව නම් අනි වෙන්න වෙන්න වැඩි වෙන්න ඉතියි. ඒකයි සමහරවල් තනියම ඉන්න බය. අඳුරට බය. මොකද මේ අසුලිත කතාව නැත්නම් අසුලිත සංඥාවත් ඇතුළත තියෙන වේදනාව මේ වෙලාවේ දෝර එළියට ගන්න පටන් ගන්නවා. එතකොට අර තව කෙනෙක් එක්ක ඉන්නකොට වඩා භයානකයි. මොකද ඇතුළේ තියෙන හරියක් තියෙන කුණු කංගාලි, ඇතුළේ තියෙන හරියක් තියෙන කෙලෙස්නේ. ඒක දෝරේ ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කාය විවේකයේ අවශ්‍යයි. නමුත් කාය විවේකයෙන් කවදාකවත් මේක සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ඇතුළත කතාව නිසා. ඊට පස්සේ චිත්ත විවේකයේ ආවට පස්සේ ඒ විඥාණය අනිත්‍ය ප්‍රතිපද වෙනවා. ඇහැ කන දිවනාසය කය ශරීරය කියන වගේ විනීකුත් වෙනවා. විනිමුත් වෙලා එකම අරමුණ මෛත්‍රිය අදහසේ හෝ එහෙම නැත්නම් ගත්තා වූ මේ රූප කර්ම අරමුණේ ඊළඟයි ඊළඟට පස්සේ ඒ නාදකීම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් වෙන එකක් නෙවෙයි එතකොට ඒ හිත අර තරම් ඒ විඥානේ අර තරම් ලොකු වගකීම් භාරයක නැහැ ඒකට පුළුවන් කමක් ලැබෙනවා ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න අර කොහොම දකින් දකින් එක නානුන්ට කියන්න හදන කියාවේ නැත්තම් හොඳ නැහැ කියන හිතන කොහොම හරි කියා ගන්න ඕනේ කියන අදහස් ඇති නිසා ලොකු ඉස්තට ඉඳහසක් වෙනවා. ආනේ නිදහස තුළ තමයි අපිට මේ ලෝකේ දැක ගැනීමේ නැත්තම් ආමිෂ නිර්ආමිෂ කියන දුක් සැප දෙක දැක ගැනීමේ ශක්තිය ලැබෙනවා. නමුත් එතන වැඩි ඉවර නැහැ. ඊට පස්සේ දිගට සිද්ධ වෙනවා අපට යෝනිසෝමනිකාරයෙන් යුක්තව මේ ඇත්ත ඇති හැටියෙන් දකින්න හිතේ එන රූප ඇත්ත වශයෙන්ම රූපද පරමාර්ථ වශයෙන් මේක යමක් තියෙනවා මේවා මේ වශයෙන්ම සංසාරය ඇති කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවද නැහැ. ඒකට අපි කරන්නා වූ මේ උපාදානයේ නිසාමයි. ඒකට අපි කරන්නා වූ මේ අල්ම නිසාමයි. නැත්තම් ගැටීම නිසාමයි සංසාරය ඇති වෙන්නේ. එහෙම නැත්තම් ගස්කල් වලට සංසාරයක් තියෙන්නේ. අපි මේ විඥානයේ ප්‍රතික්‍රියා කිරීම නිසාමයි. ඒ නිසා මනුෂ්‍ය ජීවිතය කියලා කියන සත්ත්ව ජීවිතය කියලා කියන්නේ හුදු ප්‍රතිචාරය. ප්‍රතික්‍රියාව. මේක නෑ කිසිම හොදලා ගන්න බෑ. ඒකට හොඳ කිප්පේ යන වචනයක් වයිමයිසි භාවනාව ගන්න පුළගෙනවා භූත කියන වචනය. භූත කියන කේ නලියමයි කියන්නේ. සතෙක් නම් නලියනවා. අපි දැනක සතෙක් ඉන්නවද කියලා බලන කරා නලියන එක තමයි. නලියන්නේ නැතුව ඉන්නවන මලා වගේ. මේ ප්‍රතික්‍රියා නොකර සිටීම කාම ලෝකයට වෙන්නේ මරණය. ඒ දගෙන එක්ක පෞරුයන් එනකම් බලපෑ. දෙක එක. ඕමින්ජ බලපෑ. ඒක මහා භාග්‍යවල මිනිසුන්ට දරන්න බෑ. ඒ නිසා අපට සිද්ධ වෙන යෝගාවචරයේ වාසේ මේ විසම ලෝකේ මේ හැම වෙලාවෙම ප්‍රතික්‍රියා කරන ওই ලෝකේ ඇත්තටම අද මේ නව තාක්ෂණික නිසා ගොඩක් වෙලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියාක් විදි සීක්‍ර වෙලා තියෙන්නේ. මොනසයිතානෙල තියෙනවා මේ ඔක්කොම ක්‍රම දන්නේ නැත්නම් අපි ම්ලේච්චයි අපි වනචාරී ඒ නිසා බොහෝම සීක්‍රේ මේ වහා ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රමයට අහුවෙලා කරකෙන දැති රෝධයක දැතික දැත්තක් බවට පත් වෙනවා. මේ පැත්තකට ආරණ්‍යගත කාලයක් ඉන්නකොට අපි සෑහෙන ප්‍රදේශයක් මේ ක්‍රියා ප්‍රතික්‍රියා අඩු කරන්න පටන් ගන්නවා. අඩු කරන අඩු කරන යනකොට තමයි තේරෙන්නේ මේ සල්ලි දීලා රූප බලන එක, සල්ලි දීලා සද්ද අහන එක, එනතන් මහන්සි වෙලා අනිකුත් මේ දේවල් ගන්න එක මොන තරම් වෙහෙසක්ද. ඒ සෑම දෙයකටම අපි වගේ කියන්න ඕන මොකද කොයි වෙලාවෙ මේක දිහා යෝන්සෝමනස්කාරයෙන් බලනවද, අයෝනිසෝමනස්කාරයෙන් බලනවද, ඒ වගේම මේක සංසාරේ දිහාවට යනවාද සංසාරේ ගැලවෙන දිහාට යනවාද කියලා බැලුවොත් අද මේ විකුණන් කියන දේවල් නම් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ යෝනිසෝමනසිකාරය ඇති කරන මේ විසං මේ විසං වට විවට්ට පැත්තට යනවා. ඒ හැම වෙලාවෙම නැති තරමට හොඳයි. නමුත් මේක ප්‍රසිද්ධිය කතා කළොත් අපි ම්ලේච්ඡව බාරපත්. අපි මේ තියෙන මේ ප්‍රගතිය බාධා කරන කෙනෙක් බාරපත්. නමුත් සර්වඥන්සේ දේශනා කළේ මේ ආර්ථික දේශපාලන සමාජික වශයෙන් කියන ප්‍රගතියට අභිවර්ධි වෘත්තියට සුසාන අභිවර්ධි. මොකද වැඩෙන්නේ සුසාන භූමි විතරයි. අන්තිමට එච්චරයි කියන්නේ. ඇතුළත නම් මොනවක්වත් ඉතුරු වෙන්නේ ඇතුළත තියෙන්නේ ඒක කියන කොට කඩාපයිනේ කොහොතනගේ මැස ගන්න බැරි කුප්පන මනසක් විතරයි කියන්නේ. අන්න අර විදිහේ කිසියම් දෙයකට ප්‍රතික්‍රියා නොකරන ඉන සෑම රූප වේදනා සංඥා සංස්කාරයක්ම උහි නිකම්ම tempat වෙන්න අරිනේ අනිදසන භාවයට හිතපත් කරගන්න නම් ඒ පුද්ගලයාට කාය විවේකේ නැතුව චිත්ත විවේකේ නැතුව ඒ දෙකම ඇති වුණාට පස්සේ තාම ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය වැඩි නැත් වැඩි නම් ඒක තමයි ධර්මතනත් දේශනා කරුවේ ඒ වාගේ අර සබහාසරෝ හිතක් ඇතුව බාහිරින් උපක්‍රේෂ නිසා මේ කෙලෙසලා තියෙන්නේ මේක ඇති හැටියෙන් නොදන්න කෙනාට කිච්ච භාවනාවක් නෑ ඇති කෙනාට භාවනාවක් තියෙන චිත්ත භාවනාවක් දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙන්න බාහිර ප්‍රකාශ කිරීම නැති වුණත් අපි අතුලට කතා කිරීම කියනවා. නිසා මේ සත්‍යපතාන මේ මේ පංචස්කන්ධ අවසානයේ කියනවා සමුදය ධම්මාන පස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මාන පස්සීවා ධම්මේසු විහෙරති අධ්‍යත්තං වා ධම්මේසු ධම්මාන පස්සී විහෙරති පරිත්තාවා ධම්මේසු ධම්මාන පස්සී විහෙරති කියලා මේ එක එක ධර්ම කොටස සංසාරයේ ඇති කරමින් නැගී සිටින හැටි සංසාරය ඇති කිරීමේ ශක්තියෙන් ගැලවී යන හැටි. සමුදේ වය වශයෙන් දක්වනවා. අභ්‍යන්තර වශයෙන් මේක Tamanටම නැවත කියා ගන්න හැටි අනුන්ට මේක මේ විදිහට මම ඔප්පු කරලා දෙන්න ඕනේ අරවලා මේම හදන්න ඕනේ අතවලා මං කර තියෙන ආකල්පේ නැති කරන්න ඕන ආදී වශයෙන් බහිද්ධා මේක සම්බන්ධ කරන හැටි බලනකොට මේ කුරුදෝ යන කොන්තරක් එකට අසංකල්ප තියෙනවා. ඉතින් ඉඳලා හඳ වෙනකම් මේ කටයුතු කරනවා මිසක් අපි වර්තමාන මොහොතේ ජීවත් වෙන වෙලාව. අරමුණට එළඹ සිටින වෙලාවක් ගත්තොත් ඒ වෙලාවේ කාන්තේම නිබ්බුතිය. අනිදස්සන විඥානයක් ඇති. ඒක සාවකාලිකව ඒ ඒ මේ ඒ චිත්තක්ෂණය ඇති වෙනවා. ආ මේක ඇති වෙන්න පටන් අරගත්තා නම් ඒ හිත එතන ඉඳලා සිටුවම භාවේති කියලා කියන ඒ නිසා විඥාන පරිඥයය. ප්‍රඥා භාවයේ තබ්බන් කියලා දරුවචන දේශනා කරලා තියෙන්නේ විඥානේ හාත්පසින්ම දකින්න. මේ විඥානේ වෙන දේවල් ප්‍රතික්‍රියා කරන හැටි ඉතින් නිසා ලොකු වගකීම් වාචියට අහු වෙලා අර කමන් කිව්වේ අපරාධ මේක මෙහෙමුනේ අපරාධ කිය කිය පස්චාත්තාප වෙන එකයි. එහෙම නැත්නම් ඒව මොනවාක්වත් අපිට හිතපු වෙලාවේදී අයියෝ මෙහෙමනම් ඉතින් ඉන්නවට වෙනකොට මැරෙන එක මොකටද මේ ජීවිතේ කිය හරියට හරියනකොට නිබ්බිදාපාර. එපා වෙන ගති පහල ඕන වෙන දේවල් වයි. එimhe නිබ්බිදාට යන්න දෙන්නෙත් නැතුව අර අවිෂණ ගතිය වලට යන්න දෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ඒ කිචිලි පවත් ගන්න පුළුවන් නම් ඒක තමයි පරිඤ්ඤය කියන්නේ. විඥානම් පරිඤ්ඤාතප. ආත්මසිම දකින්න. කාලවත් විඥානිකුත් නේ වර්තමාන විඥාන. ඒ සඳහා මේ වගේ බණ අහලා ධර්ම දේශනා කර ධර්ම සාකච්ඡා කරලා ඒ සුද්ධ පවිත්‍ර කරගන්නකොට ඒකට කියනවා ප්‍රඥාව භාවිතා කිරීම කියලා. මේ ප්‍රඥා භාවිතාවෙන් තොර කොච්චර භාවනා කළත් මේ විඥානයේ කඩාපයින් ගතිය, දුරාපයින් ගතිය වැඩෙන්න තියෙන අවස්ථාව අඩු වෙයි කියලා හිතනවා. එනිසා මේ භාවනාවේදී අඤ්ඤවත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ පදුප්පඤ්ඤස කියලා අරවචන මුලින්ම දේශනා කරන ප්‍රඥාවන්තින්ටයි මේ ධර්මය. හැබැයි මේ ප්‍රඥාව නිසි අනුපිළිවෙලින් ක්‍රියාත්මක වෙන්න භාවනා කළ බලලා තියෙනවා. භාවනා කළ බලනකොට මේ ඔක්කොම ඇවිසිලා යනවා. කිපිලා යනවා. ඕක වෙලා යනවා. ඒ වෙන වෙලාවෙදී තමයි තේරුම් ගන්න ඕනේ ඒකට සුදුසු බුදුව සීල ප්‍රතිපත්තියක් ඇති කරගන්න. මේවමම දරන්නයි මේ ලෑස්තිනේ වුණත් මෙයන් පැනලා යන්න මේ දුක අවබෝධ කරගන්නයි ආත්පසින් දැක් ගන්නයි යන්නේ විඥානයේ හැම නාටකමක් හැම දේශුණක්ම ආත්පසින් දැක් ගන්නයි යන්නේ මේක එන්නේ කොහොමද? මට මේකේ මුලමදාක දකටලා වේවා කිය කිසිසේත් මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ප්‍රතිකාර කරන්න යන්නේ නැතුව එහෙමම මූල දිගට ඉන්න පුළුවන්කමක් තියෙනවනේ ඒ විඥානයේ හැටි හැම පැත්තක්ම පැතිකඩක්ම දක්වන්න ලැබීම මේ විඥානක් සංඥාවෝද කිරීමට වඩා ආත්මයෙන් දැනගැනීම විඥානයේ හදන්න දෙයක්වත් ප්‍රාර්ථනා කළ එකක් අප නිට්ටරෝ මේක වැඩ අපිට තියෙන එක තියෙන හැම මේ වේශයක්ම හැම අංශයක්ම හැම හැඩයක්ම හැම නිලියක්ම විසිනින්ද වැඩ කරන්න අරලා කවදාකවත් ඇඟිලි ගහන්න දෙන්නේ නැතුව ඒ දිහා බලන්න. එහෙම නැත්නම් ඒ කාන්තේම අර ලෞකික පැත්තේ මේක විනිශ්චය කරුවොත් අපිට කියන්න වෙන්නේ අර විඤ්ඤාති මාත්‍රකාවේ කියartifactId කරුවා සුබන්දු ආචාර්යයන් වෙනවාත් වාස්තු වගේ මේ ලෝකේ කියන්නේ විඤ්ඤාතියක් විතරයි. මනුෂයන්ට ඕන දෙයි දකි. මනුෂයන්ට ඕන දෙයි මිනිස්සු කියන්නේ. මනුෂයන්ට ඕන දෙයි මිනිස්සු රහවෙයි. අපි මෙවට උත්තර දෙන්න හදන්නේ. ඒක නිසා අනුගාණය අපි එයින් ගැලවිලා ඇත්ත ඇති හැටි තේරුම් ගත්තොත් අපිට තේරෙයි අර සර්වඥාන්සේ සර්වඥතා ඥානය ලැබුවට පස්සේ බණ නොකියන්න හිතාගත්ත කතාව කොහොම එන්නේ ඒක ද්වේෂයකින්වත් කාටවත් පහක් කළ සැලකීම නෙවෙයි. කාටවත් හැඟීමක් ඇති පුළුවන්කමක් නැහැ කාටවත් යන්න ගන්න. මොකද කියන්න තියෙන දේවල් බොහෝමයි හැම කෙනෙක්ට. මේකට අපි කියනවා ඉන්දිය සංවරය එහෙම නැත්නම් යෝගචාරය කියලා. මේ දේවල් දැනගෙන ඒක පුළුවන් තරම් නිෂ්පබ වෙන්න ඇරලා වර්තමාන මොහොතේ අරමුණට 100 100ක් හිතේ දාගෙන හිටියොත් ඇතුළත යන ඇතුළත ගන්න සංඥා ටික දිගටම පවතිනකොට ප්‍රධාන වශයෙන් අත්‍යන්තය ඇටි දැකීමේ ඥානය පහළ වෙනවා ඒ ඒ විඥාන පිසු වෙනවා ඊට පස්සේ තමයි ප්‍රඥා භාවනාව විදර්ශනා භාවනාව තියෙන්නේ එතකොට එන්ට එන්ට එන්ට එන්ට මේ විඥානයක් මට තව ලැබේවා විඥානය මට වේවා ඒක හොඳට වේවා ආදී වශයෙන් මේක උරුතව කරන මේකේ හොඳ ගුණ කතා කරන ගතිය දුරවල වෙනකොට එහෙම විඥාණයෙන් දකින රූපෙ එnde එnde එnde එnde එnde විවරණය විරාග භාවයටපත් වෙනවා. ඒකවල වේදන තාම ජීවිත පැහැර ගන්නාසුළු සතුට වේදනා වේවා එහෙ නැත්නම් සුඛ සැප ආදී වශයෙන් දෙන්නා වූ සැප වේදනා වේවා ඒවා තේරම කිය වෙන්න පටන් ගන්නවා. ඒ කිසිම මේ හරවත් බයක් නැති බව තේරෙනවා අන්තිමට එකතු වෙන්නේ සැප දුක දෙකෙන් තොර අදුක්කම සුඛ වේදනා. සංඥාවල් වලිමුත් කරන හරියක් කරන්න පුළුවන් මේ Taman ගැටදී අනුද කියාපාන දෙක විතරයි ඇතුළත වෙනසක් කරන්න බෑ. ඒක සංඥාවල් ඒ ප්‍රවත්තන්න පුළුවන් ගතිය. අංගවන ගතිය. මම ආපාන ගතිය නැති. සංස්කරණ සම්පූර්ණ නැහැ. ඒ නිසා කියනවා අපේ ආසන මිත්‍ර මිත්‍ර බේතන කොටස වා හේතු වෙන්න රැඳෙන්න හේතුනේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙලා නොහිටි කිව්වා. උනාට බැරිලාවත් රහත් වෙලා හිටියනම් උනාට මිත්‍ර මේ ධර්ම කොටස ගැඹුරින් හිතේ තියාගන්න උත්සාහ කරන්නේ. නැත්නම් සෝවාන් වෙලා හිටපු නිසා අනේ මේ පසුගින ජනතාවට මේක පිළිහිට වෙයි කියලා ප්‍රපංචයක් ඇති කරපු නිසා මේ ධර්ම කොටස ඉතාම විස්තරයිව තේරුම් ගත යුතු වුණාට නැතු බලන ධර්ම සංගායනා කරලා වැඩක් නැහැ කියන මට්ටමට. රහතන් වහන්සේලා 499ක් ඉතිසුලා පිළිගන්නවා. කොහොම හරි රහත් වෙන්න රහත් උනට රහත් වෙලා ඒ රහත් වෙන්න ඉස්සලා ගත්ත දැනුම් මල්ල ධර්ම භාණ්ඩාගාරයට පාවිච්චි කරනවා. ඒ නිසා මේ මෝඩ කමෙත් නැත්නම් නිවන මොඩකම කියනට වැඩිය නිවන නොදක සිටිල්ලෙත් මොනවදෝ යැති. දුඟ දෙනෙක් නම් මේක කියලා දෙන්න ඕනේ නැහැ බලන්න ඒකට හරි කැමැති. ඒ නිසා අද හරියට මේ මේ සම්පුරු ගණන් දුකින් ගණන් නැත්නම් දුකින් වල දුකින් ගණන් බෝසත්තුරු පහළ වෙනවා මේ ධර්මයේ රකි. නමුත් උඹලා රකින්නේ මොකද්ද කියලා බලන්න ගියාම නිකන් විඤ්ඤාතියක් විතර වෙන්නේ. නිසා අපේ ජීවිතත් ඒ වගේ විඤ්ඤාති මාත්‍රතාවකට වෙන්න දෙන්නේ නැතුව යථාර්ථය දැක ගැනීමෙන් පංචඋපාදානස්කන්ධය පිළිබඳව මේ පිළිබඳ විනිවිද දක්මක් ඇති කරගන්න ඕනේ. මම නැවතත් මුලින් මතක් කරපේක මතක් කරන මේ කවදාකවත් මේ දැනුමක් අර්ථ ඥානයක් සිව් භාවයටපත් කරලා මේ මාන්නයක් ඇති කරගන්න කම දෙයක් නෙවෙයි. අපි මේ තාකල් යම් ආකාරයකට භූ කර්මස්ථානයේ ප්‍රධාන නාම රූප ධර්ම දැක්ලා තියෙනවාද? ඒ වගේම වේදනා සංඥා සංස්කාර කියන අනිකුත් නාම ධර්ම දැක්ලා තියෙනවාද? මේ සේරම මායාවක්ද? එහෙම නැත්නම් ඇති හැටි දැකීමක්ද කියලා ඒක නැවත දකින්න ඕනේ නැවත බලන්න ඕන කාටරි කියන්න ඉස්සර නැත්නම් Taman hari මම දැක්කා කියන වචනේ කියා ගන්න ඉස්සරල ඉච්ඡී දිච්චමත්තා ස්වරූපයෙන් ඇත්තත්තේ නමුත් අන්දේකුකට කරන්න වගේ දිගට දිගට මේක බලනවා නම් අපිට තේරෙයි අපි මේ යෝග ජීවිතයේ විතර උත්තරම ජීවිතයක් මේ මුළු තුන් ලෝකෙම ලබන්නේ. වඳින්නවා. එනිසා අපිට තව තවත් දැකපු නාම ධර්ම, දැකපු රූප ධර්ම ඒ තාලෙට නැවත නැවත දැකීමි මේ සීල ජීවිතේ, සමාධි ජීවිතේ, ප්‍රඥා ජීවිතේ දිගින් දිගටම කරගෙන යන්න. මේ ධර්ම කොටාගත් හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපිට ජීවිත කාලයම නිසා ධර්ම දේශනාවෙන් සමාප්ත කරනවා. අපි බලමු අනෙක් අවසට මේ අභ්‍යන්තර බාහිර ආයතන පිළිබඳව ආයතන පබ්බේ මේ සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නද අද ධර්ම දේශනාව තාවතාචම්මේහි සම්පතං කුරුණ සම්පතං සබ්බේ දීවාන් නෝදන්තු රක්ඛ සම්පatti විද්‍යා චිත්තාවතාචම්මේහි සම්පතං කුරුණ සම්පතං සබ්බේ භූතාන් නෝදන්තු රක්ඛ සම්පatti විද්‍යා චිත්තාවතාචම්මේහි සම්පතං කුරුණ සම්පතං සබ්බේ සත්තාන් නෝදන්තු රක්ඛ සම්පatti විද්‍යා ආකාදත්තා චුම්මත්තා දීවාන් ආගාමි සිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा දිනං රක්ඛන්තු සාසනං ආකාදත්තාච බුම්මත්තා දීවානාගාමනිසිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा දිනං රක්ඛන්තු දේශනං දීවානාගාමනිසිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा දිනං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු